දැන් අපි දකිනවා මෙහෙම දෙයක්. දැන් මේ කරන්නේ මොකද්ද මේ සමාධිය කියලා මොකද්ද මේ වඩන්නේ? ඒකට හේතුව මොකද්ද? සමාධිය ප්‍රඥාව පහල කරනවා කියන්නේ ඇයි? මේක හරි ගැඹුරු සිවුම් තැන. කොහොමද සමාධියක් අපිට ප්‍රඥාව පහල වෙන්නේ? මොකද්ද හිත වෙන්නේ සිද්ධාන්තයේ ඉඳන්? අපි ඔය දකින්න ඕනේ. ඇත්තටම මේක හරි ගැඹුරු හරි වැදගත්. සීලයක් නැතුව ඒ සමාධිය පහළ වෙන්නේ නැහැ. මොකද්ද සමාධිය කියන්නේ? ඒක ඇයි සීලය හමුවේ කරන්නේ? වෙන්නේ පහළ වෙන්නේ නැද්ද? මොන සීලෙන්ද සමාධිය පහළ වෙන්නේ? වතකින්ද? වතකින් සමාධි පහළ නම් අද අරිහත්ත්වයට ගිහින් ඉවරයි මිනිස්සු. වත ඒ තරම් රකින්න අය ඉන්නවා. වතෙන් පුළුවන් නම් එහෙම සමාධිය පහළ කරන්න. සමාධියේ ප්‍රඥාව පහළ වෙනවනම් වත වලින් අරිහත්ත්වයට ගියා අදත් ඉන්න ඕනේ. මොකද ඒ තරම් වත රකින්න අය ඉන්නවා. බොහොම සූක්ෂම, බොහොම හොල්සියම ඕනෑකමින් ගොඩක වත කරන්නේ නැතුව රකින්න අය ඉන්නවා. එහෙනම් ඒතර වදකින් බලගුවාම අහලා බලගුවාම ප්‍රථම ධානයවත් නෑ. ඒගොල්ලෝම කියනවා. එහෙනම් සීලයෙන් සමාධියක් හටගන්න. කොහොමද සීලය හටගන්නේ? මේ ආර්ය සීලය මේකට ගත්තොත් අපිට විශේෂයි. දැන් ආර්ය සීලය තුලින් සමාධියක් හටගන්නවා කියලා කියනවා. ආර්ය සීලය කොහොමද හටගන්නේ? දැන් මේකත් අපි දකින්න ඕනේ. සංවරත් හේන සීලං කියන එක දකින්න ඕනේ. සංවරත්වයේ පිහිදීම සීලය. ඒතර අපි කොහොමද ඒකට එන්නේ? අපි ඒක ලබා ගන්නෙ මොන එකෙන්ද? මෙන්න මේක දකින්නකොට අපි දකින්න ඕනේ දුක පිරිහිද දැනගන්න, සමුදය දුරු කරන්න, Nirodhe ප්‍රත්‍යක්ෂ කරන්න, මාර්ගය වඩන්න කියන කාරණා හතරක් තියෙනවා. දැන් මේ ආර්යයන්ට තමයි මේ සමාධිය ලබා ගන්න පුළුවන් මේ සමාජයේ ඉඳගෙන. අනාර්යයන්ට සමාධිය ලබන්න හරි අමාරුයි මෙහෙම සමාජයක් තුල. ඒගොල්ලෝ අලපලා කකා මහ කැලෑවල ගිහිලා මිනිස් මුල්ට අපේ නැති වෙයිදලා ඒ විදිහ වෙනස් ක්‍රමයකින් ඒ සමාධිය ලබා ගන්න. ලැබූ සමාධිය තියාගෙන ඒක හොඳට ස්ථිර වෙලා බොහොම ඒකට ගැළපෙනකම්ම මිනිස් සමාජයට ඉන්න බෑ සමාධිය කැඩෙනවා. ආයතර කාම ලෝකෙට වැටෙනවා. අදහස් වික්ෂිප්තවරපත් වෙනවා. සමාජ වලින් පිරිහෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මේ සමාධියක් අපිට අවශ්‍ය කරන්නේ අපි කොතන ඉන්නේ හින්දාද? සමාධියෙන් තොරව ඉන්නේ හින්දා. එහෙනම් ඇයි අපිට සමාධියෙන් තොර වෙන්න වෙන්නේ? සමාධි කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ අවුවට. සම තත්වයට ඇදී හිටින නිසා කියනවා සමාධි. සම සමත්වයට ඇදී හිටිනවා. විසම නැහැ. කුමකින් විසම වෙනවද? කුමකින් සම වෙනවද? දැන් මේ දෙක අපි තෝරා ගන්න ඕනේ සමාධි හොයන්න ඉතින්. දැන් අපි හිතන්න පොඩි දෙයක් නෑ උපමාවක් වශයෙන් අරගමුකෝ මෙහෙම දෙයක්. මේ ශරීරයේ සමතුලිත උෂ්ණත්වයක් තියෙනවා. ඒක අපි සාමාන්‍ය විද්‍යාවට ගැලපෙන එකක් නේ. මේ ශරීරයේ සෙන්ටිග්‍රේඩ් අංශක 90 ගාන තියෙන උෂ්ණත්වය ගැන කියනවනේ. 98.4 දුක කියලා පෙන්නනවනේ. දැන් අපි කියන්නේ සමතුලිත උෂ්ණත්ව මිම්මක් නෙවෙයි කියන්නේ. හොඳයි ඔය මිම්මම අපිට මේ ශරීරයේ තියෙනවා නම් අපිට පවන් ගහන්න හිම මොනද වෙලා හිතෙනවද? සිසිල් කරගන්න ඕනකමක් ඕනේ. හරියට උෂ්ණ ටිකක් ගන්න ඕන කියලා ගිනි දපින්න හිතෙනවද? සම තත්ත්වෙම තියෙනවා නම් අපිට ওই දෙකම ඕනේ. ওই සම තත්ත්වයේ විසම වෙලා. අපිට මොකද අර මට්ටමට පහත වැස්සා කියේ. දැන් අපිට හීතල දැනෙනවා. ඒතර අපි උෂ්ණ ලබා ගන්න ඕනේ. දැන් අපිට නිකන් ඉන්න බෑ, එන්න බෑ හීතලයි. අන්න නැද්ද මොකක්ද ගිනි කබල හරි ගනින්නකෝ. කියන්න වෙනවා. හොයන්න වෙනවා. නැත්නම් අසහනයක් වෙනවා. වික්ෂිප්තයි. උෂ්ණ වුණා. ඒ වෙලාවට ගිනි කපත් අපෝ අරන් ඵලයට මේ පැත්ත ගේන මේ ඉඳ බැරුව ඉන්නේ උෂ්ණත්වය. හස්නේ. නැන්ද ෆෑන් එකක් වන්නේ නැද්ද? මේ වෙලාවට මොනවා නැද්ද කූල් මේ වතුර එකක් වන්නේ නැද්ද කූල් කරලා ගන්න. අයිස් කැටයක් හරි දාලා ගන්න කියලා ඉල හිටනවා. විසම නිසා. තම තත්ත්වයේ ඉක්මවා දෙපැත්තෙන් කෝකර හරි යමපත් වුණාද? ඒකට විසමයි. ඒක ඇතුළු කරනවාද මනසකින්? ඒ මනස විසමයි. විෂම වුණ කය ඇසුරු කරන මනසට විෂම ප්‍රතිඵලයක් ලබන්න සිද්ධ වෙනවා. මනසට බයක් නිදාස් වෙනවා. එහෙනම් මේ කයර තියෙන ඇසයි කනයි නාසයයි දිවයි කයයි කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කරගෙන තමයි මනස වැඩ කරන්නේ. එහෙනම් මේ ඉන්ද්‍රිය පහ විෂම වුණොත් ඒ විෂම ඉන්ද්‍රිය පහෙන් ගොඩනගන්නා වූ ස්වභාවය තුළින් තම මනසක් හදාගන්න බෑ. මනසත් විෂම වෙනවා. එහෙනම් ඉන්ද්‍රිය විෂම කරන්නේ කවුද? අන්නේ දින මනෝකුබ්බංග මා ධම්මා කියන දේට ගිහින් මනසම යෝග කළේ. මනසම කරන ලද වැඩපිළිවෙලකින් ඇසකන දිවනාසය ශරීරය කියන පංචේන්ද්‍රිය විසම කළා. විසම කළාට පස්සේ මොකද විසම කරන්නේ? අසහනකාරී බලාපොරොත්තුවක් මනස ගොඩනගා ගන්න. මනස අසහනකාරී මනස ගොඩනගා ගත්තාම කොච්චර ලස්සන රූප බැලුවත් මට තව මදිනේ. ආයිත් බලන්න ඇතනම්. තව රූපයක් බලන්න ඇතනම්. ඕකයි මනස වෙච්චෙල්ලා. ඇහැ මුල් කරගෙන වැඩ කරගන්න. මනස ක්‍රියාත්මක වෙන අසහනකාරීව. දැන් අසහනකාරී මනසට තව රූපයක් බලන්නත් නැ කියන අදහස එනකොට ඒ රූපේ පෙන්වන්න ගන්න උපකරණය වන ඇහැ. තව රූපයක් නොබලා ඉඳ බැරි අසහනකාරීත්වයක් මතු කරන්න අවශ්‍ය පරිවර්තනය වෙන්න ඕනේ. අන්න පරිවර්තනය වෙච්ච ගමන් විසම ඇහැ හටගත්තා. මට රූප බලන්න ඕනේ නැහැ. මොනවා බලන්නේ? මට ලස්සන බලන්න ඕනෙත් නෑ මට කැටා කියලා ඒවට ගැටෙන්න ඕනෙත් නෑ මට ලස්සනේ වැඩකුත් නෑ කැටකින් වැඩකුත් නෑ මං ওই දෙකේම නෑ එහෙනම් මට බලන් දෙකක් ඕනේ මනස එතෙන්ට ආවනම් මනස සමතුලිත වෙනකොට මනසට ගෝචර කරන සම්බන්ධ වෙලා තිබිච්ච ඇහැ අනුකූල සමතුලිත වුණා අන්න ඇහැ සම්භාවයටපත් වුණා එතන කන ලස්සනේ වහන්න තව තව වහන්න මානසික වශයෙන් අපි දෙරවි දෙරවි බලා ඉන්නවනම් හැම වෙලේම අසහනකාරී ශ්‍රවණ මානසිකත්වයක් අපිට එලා තියෙනවා ඔය ශ්‍රවණත්වයේ අවශ්‍යන ඉන්ද්‍රිය මොකද වෙන්නේ? ඒ මානසිකත්වයේ තියෙන අසහනකාරීත්වය ඇතුළේ මේ ඉන්ද්‍රිය පද්ධතියම අසහන කරනවා. ශ්‍රවණයට හේතු කරන මුළු ඉන්ද්‍රිය පද්ධතියම අසහනකාරී තත්ත්වයට ගොඩනගපුවාම අහන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් කොකියන එකක් ඇති වෙනවා. ආග්‍රාණාසයත් ඒ වගේ. හොඳ හොඳ සුවඳ ආග්‍රහණය කරන බලාපොරොත්තු නිතර අපිට වලි කරනවා නම් දඟලනවා නම් ඇතුලේ. ඒ සඳහා පොර කරන තරණ කරන තැනට මානසිකත්වයේ ගොඩනගෙනවා නම්. ඒ සුවඳ ආග්‍රහණය කරන් අපිට තිබෙන ඉන්ද්‍රිය පද්ධතිය වශයෙන් මනස සම්බන්ධ වෙලා තියෙන ආග්‍රහණ ඉන්ද්‍රිය පද්ධතිය විෂමතාවයටපත් වෙනවා. විෂමතාවයටපත් වුනහම ඒකට නැවත සුවඳක් දෙනකන් මේක මේ හඬ බෑ අසහනයක් එනවා. අසහනකාරී මානසිකත්වයක් ගොඩනගන්න අසහනකාරී නාසය සම්බන්ධ කායිකත්වයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රහකට කැමති නම් රහනම් බලාපොරොත්තු වෙන්නේ හැම වෙලෙම ඒ රහ නැත්නම් දරන්න බැරි විදිහේ විෂම සහගත. කායික ක්‍රියාකාරීත්වය අපේ මානසිකත්වයෙන් ගොඩනගලා දිව පිළිබඳ මුළු ඉන්ද්‍රිය පද්ධතියම අනුකූල කරනවා. එතන විෂම සහගත જીවහා ඉන්ද්‍රිය පද්ධතියක් මේ මානසිකය හා සම්බන්ධ වෙනවා. ඒ වගේම මස්ලේ කයට ආස්වාද විඳීම සඳහා මානසිකත්වයක් ගොඩනගන්න පටන් ගත්තා නම් ඒක නැති අසහනියෙන් පෙරෙන්න පටන් ගත්තා නම් මේ කය ඊට අනුකූලලා විෂමතාවින් යුක්තවන කායික ඉන්ද්‍රිය පද්ධතියක් හදනවා. ඒ කායික ඉන්ද්‍රිය පද්ධතිය බද දෙන්න පටන් ගන්නවා. ඒක විඳගන්න. එහෙනම් සමතුලිත කරනකොට අපි දැනගන්න ඕනේ පංචේන්ද්‍රිය සමතුලිත කරන්නම් මනස සමතුලිත කරන්න මනස සමතුලිත කරන තාක්කල් පංචේන්ද්‍රිය සමතුලිත වෙන්නේ නැත්නම් ගතින් හිතින් දෙකේම සමෝති බැහැරයි. එහෙනම් මේකේ මොකද කරන්න ඕනේ? මෙන්න මෙතෙන්දී අපි දැනගන්න ඕනේ. අපි මේ ප්‍රියභාවයක් තියන ලෝකෙට. මේ සමතුලිතතාවය වෙනස් කරන්නේ මෙන්න මේ ප්‍රියභාවයේ දරා ඉන්න හින්දා. මනවඩන රූප ප්‍රියයි, මනවඩන ශබ්ද ප්‍රියයි, මනවඩන ගන්ධ ප්‍රියයි, මඩවඩන රස ප්‍රියයි, මනවඩන පහස ප්‍රියයි කියලා. මෙන්න මේ ආකාරයෙන් මනවඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මේවා ප්‍රියයි මధుරයි කියලා අපි හැඟීමක් අපි ළඟ තියෙනවා. ඒවා හරි වටිනවයි කියන හැඟීමක් තියෙනවා. මේවා තුල තමයි සැනසුම තියෙන්නේ. කොහොම හරි යම ගොඩනගා ගන්න ඕනේ. ඒක ආස්වාද විඳින්න ඕනේ. ඒක තමයි මට තියෙන සැනසුම. මෙන්න මේ ලෝක සත්‍යයකේ තියෙන මානසිකත්වය. බැඳිලා තියෙන්නේ ආස්වාදය සඳහා උනතනයි. ඔයින් එහා සැනසුමක් ගැන දැකලා නැහැ. යා මෙන්න මේ ප්‍රියභාවයේ ඉන්න තාක්කල් ඔහුට පුළුවන්කමක් නැහැ විසම වන්නේ නැති සමතුලිත වන්නා වූ ඉන්ද්‍රිය පද්ධතිය ගොඩනගන්න. ඔය විසමතාවයේ ඉන්න තාක්කල් කොච්චර භාවනා කරන්න ගියත් ඉන්ද්‍රිය පද්ධතිය විසම අපිට භාවනාවේ සමාධිය සමාධිය හම්බ වෙන්නේ. සමාධි ලකුණු පහල ඉන්නවත් විදිහක් නැහැ. විසමතාවයෙන් 100ට 100ක් විසම නම් එහෙම කොහොම සමාධියක් ඇත්තේ නැහැ. සමතුලිත සමාධියක් ලබන්න බැහැ. විසම සමාධිය තමයි ඒකට හම්බ වෙන්නේ. අපිට අවශ්‍ය කරන જાතිය සමාධියක් හම්බ වෙන්නේ විසම සමාධිය. මිත්‍යා සමාධිය. සමේට ඇදී හිටීම කියන එකයි සමාධිය කිව්වෙද. මොන සමයකද ගැළපෙන්නේ නැතුව තියෙන්නේ? ඒ සමේ ඒකට ගැළපෙනවා. එහෙනම් දැන් අපිට ඕන කරන සමාධියක් තියෙනවා. ඒ සමාධිය කියන්නේ ඥාන දර්ශනේ පහළ කරන සමාධිය. අන්න ඒකට අවශ්‍ය කාර්ය සමාධිය. සියලු සමාධිය නෙමෙයි අපිට ඕනේ දැන්. අපිට ඕනේ ආර්ය සමාධිය. ආර්ය සමාධියට නම් ආර්ය සමාධියට අවශ්‍ය විදිහට සමභාවයට පත්වන්න ඕන ඉන්ද්‍රියන්ට. එහෙනම් මනස සමභාවයට පත් වෙන්න ඕන ආර්ය ගුණයට අනුව. එහෙනම් ලෝකයේ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් නම් යම් කිසි ආකාරයක යම් සමයකට පත් වෙන ලෝකයා කටයුතු කරන්නේ. උඩ විෂමතාවයන්ට පත් වෙමින් ඒ ලෝකයේ පැවැත්ම මුල් කරගත්තා වූ ආස්වාදයකට බැඳුනා වූ හිතකින් සියලුම ලෝක සත්‍යය හැරිසක්නවා. දැන් ආර්යෝ කියන්නේ ඔන්න ඔතන කඩාගත්තායි. ඒගොල්ලෝ දකිනවා මෙන්න මේ ප්‍රියභාවයේ තියෙනකන් ලබන්නේ මොන සමාධියක් ලැබුවා ලෞකිකයි. ඒවා කැළඹීම් සහිතයි. ඒවා ඥානීය ගෝචරින සමාධිය ලබන්නේ වන් නෙමෙයි. දැන් ඥානීය පහල කරන සමාධියක් තියෙනනම් මෙන්න මේ ප්‍රියභාවයේ හිඳ ගන්න ඕනේ කවදා හරි. මෙන්න මේ ප්‍රියභාවයේ හිඳහම මේ කැළඹීමට හේතු වෙන්නා වූ යම් කිසි දෙයක තිබුණා නම් බලවත්කම මේකෙන් අහක් වෙන මිදෙන්න යම් යමක් දැකිය යුතුද? අන්න ඒක දකින්න. යමක් සත්‍ය වශයෙන් නොදැක මේ ප්‍රියභාවයෙන් අහක් වෙන්න බැහැ. ප්‍රියභාවයේ හිඳ දැම්මා යම් වෙලාවක ප්‍රියභාවයේ හිඳහම අපිට අහු වෙන අවස්ථාවක් මොකද්ද දුක කියන්නේ මොකද්ද කියලා හරියට දකින්න නෙමෙයි ප්‍රියභාවයේ හිඳ ගන්න බැයි නම් ඒ නිසා ලෝක සත්‍යයට දුක දකින්න බෑ කියන්නේ ඔන්න ඔකයි අන්න දුක ආරි සත්‍ය දකින්න බෑ දුක ආරි සත්‍ය දැකේ නැත්නම් දුකෙ මිදෙන්න බෑ විසම සමාධියකින් ගියහම මානසිකත්වයේ තුල ඇති වෙන සමාධියත් විසමයි නැත්නම් ලෞකිකයි. එහෙනම් විසම සමාධියකට ගියොත් යම් කිසි පුද්ගලයෙක් විසම සමාධියට ගෝචර වෙන්නේ යම් තරමද ඒ තරම එකකින් ගන්න පුළුවන්. දැන් අයිතන මෙහෙම හිතන්නකොත් මෙහෙම දෙයක්. අයිතන මැණික් කිව්වහම අපි ගන්නවා ගෝමේදත් මැණිකක්. දියමන්තියත් මැණිකක්. ওই දෙකම උපමට්ටම් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ උපමට්ටම් කරන ක්‍රමෙන් දියමන්තියත් ඔබ දානවා ගෝමේදීත් ඔබ දානවා. දෙකම උපදාලා මැණික කපලා ගත්තාට පස්සේ දියමන්ති එක දිස්නයක් ගෝමේදී තව දිස්නයක්. හැබැයි දෙකම අපි කපන උපමට්ටම් කරන එක රටාවට කැපි උපමට්ටම් කළේ. හැබැයි කොච්චර දියමන්තියේ දින විශ්නේ ගන්නද? කොච්චර උපමට්ටම් කරත් ගෝමීදෙන් බෑ. එකම රටාවට කැපුවා. ක්‍රම දෙකක් විද්‍යාමාන වුණා. මෙන්න මේක ආර්ය සමාධියකට ගෝචර වෙන දීප්තිමත් ප්‍රඥාව. වෙන જાති සමාධියකට ගෝචර නැහැ. නියම සම මට්ටමට ගන්න නම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මනසින් බැහැර වෙන්න ඕනේ. එහෙනම් ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය යමකද තියෙන්නේ. ඒක මනසින් බැහැර කරන්න නම් ඒකට ඖෂධයක් තියෙන්න ඕනේ. අන්න ඒකේ මනසේ වැටෙනවා තමයි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය මනසින් බැහැර වෙන්නේ. ප්‍රියභාවයේ හිඳහම මොකද වෙන්නේ? එතෙක් කල නොදකපු දුක දකිනවා. මෙන්න මේක කියන දුක පිරිසිඳ දැනගන්න. පිරිසිඳ නැත්නම් දුක දකින්න බෑ. පිරිසිඳිනවා කියන්නේ ප්‍රියභාවයේ හිඳිනවාට කියන පිරිසිඳිනවා. ප්‍රියභාවයේ හිඳදාර දකින්න දුකක් තියෙනවා. අන්න දුක ආර්ය සත්‍යය. දැන් දුක ආර්ය සත්‍යය දැනගනන් දුක පිරිහිඳ දැනගත යුතුයි. අන්න ඒතරයි දැනගන්නේ. වැහිච්ච දුකක් තියෙනවා. දුක බව පෙළුණාට අත්හැර ගන්න බෑ. ඒක ඉක්ම යන තරම් බලවත් නෑ. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි, කැමැති යමක් ලැබේ නම් ඒකත් දුකයි කියලා. අත් මෙහෙම කියනවා. ඔප්නංගිලා කාටවත් වෙන දුකක් තියෙනවා. ওই දේ කවුරුත් දකිනවා. බෞද්ධ වෙන්න ඕනේ නැහැ ඔකට. ආර්ය වෙන්න ඕනේ නැහැ. අනික කවුරුත් දකිනවා. හැබැයි ඔය ඔය දකින්නේ ප්‍රියභාවයකට වැහිලා ඒ තුලින්. ඒ දුකට හේතුකාරකය වන තෘෂ්ණාව. ප්‍රියභාවයෙන් බදාගෙන අපි ඉන්නකම්. ඒ ඉඳගෙන දකින්න මට්ටම තමයි අර පේන්න තියෙන මට්ටම දුක. හැබැයි ඒ මට්ටමේ දුක්ඛ දර්ශනය අපි එතන ඉවත් කරන් කරන් බලවත් නැහැ. එයා දුක දැක දැක දුකට වැටෙනවා. දුකයි කියලා තේරෙනවා වැටෙනවා. තේරි තේරිත් ඒකම කරනවා. මෙන්න සාමාන්‍ය පුදජනයා හැවත් ලෝකයාගේ හැටි. ලෝකයා දුක දකින්නේ නැහැ කිව්වොත් අපි බොරු ගලා කියලා හැවට ගැලපෙන්නේ නැහැ කියන්න බෑ. ඔප්පු කරන්න බෑ. ඇයි ජරාව දුකයි කියන අපිට තේරෙන්නේ නැද්ද කියලා ක්‍රිස්තියානි කෙනෙක් ඇහුවොත් අපි නෑ කියන්නේ. මුස්ලිම් කෙනෙක් ඇහුවොත් ජරාව ව්‍යාධිය මරණය ඔයගොල්ලන්ට ඉතලක අපිට දුකයි කියලා වැටෙන්නේ නැහැ කියලා හිතයිනේ කියලා ඇහුවොත් ඔයගොල්ලෝ හිතන්නේ අපි ඔලොමොට්ටලිය කියලා දවිදත් වැටෙන්නේ නැහැ ඔයගොල්ලන්ට ආයෙත් නෑ කියන්නේ. අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගේ බෙන්වීම බෞද්ධ විතරක් දකින්නේ. අපි වුණත් අප්‍රියයන් එක්ක වුණත් අපිට දුක නැද්ද? ප්‍රියයන්ගේ වෙන් වුණත් අපිට දුක නැද්ද? ඒ මිනිසුත් අහනවා. නෑ ඒ මට්ටම මේ ඒ මට්ටම දැකලා දුක අරිහත්ය මාත්‍රයක්ව දැකලා නෑ. දුක දුකක් ලෝකේ පේන්නේ කවුරුත් දකින්න දුකක් තියෙනවා. ඔය කවුරුත් දකින්න දුක ගැන කොච්චර මට්ටමින් දුක ගැන හිතුවද? කවදාවත් නිවන් දකින්නද? මොකද හේතුව? ඒ මට්ටම ඒ මට්ටම ඉක්මවූ දුකක් අවබෝධයට එන්න ඕනේ. අන්‍යයන් චතුරාර්ය සත්‍යයේ පෙන දුක්ඛ ආර්ය සත්‍ය දකින්න නම් ප්‍රියභාවයේ හිඳින්න ඕනේ. මොනවද? ওই දුක හට ගැනීමට තිබුණා යම්කිසි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අල්ලන්න ගිහිලා මේ දුකට වැටෙන්නේ. ඒකෙන් අහක් වෙන්න බැරි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඒ කොච්චර දුක් වුණා හරි මේ ප්‍රිය ස්වභාවය විදපන් මధుර ස්වභාවය විදපන් ඒක ඊට වඩා වටිනවා කියලා. හැම වෙලෙම අපිට අදහසක් දීලා වහනවා. ඒ නිසා ප්‍රියභාවය දාලා ඒතර අප්‍රිය අමනාප ආදෝෂය දාලා යන්න බෑ. ඒ දුක විඳ විඳා අඬ අඬ හැපි හැපි ඒකෙම ලගිනවා. දාලා යන්න බෑ. දාලා යන්න හිතෙන්නේ නැහැ. මොකද කොච්චර දුක් නැත්නම් මම මේක ප්‍රියයිනේ. මధుරයි. කොහොමද දාලා යන්නේ? මොන වැජ්ජ ආවත්, මොන නිඳා කළත්, මොන ප්‍රශ්න ආවත් ප්‍රිය මధుර සාහේ ඊට වඩා ලොකු ඉන්නේ බා. තමන්ගේ මනස තමන් තම කියනවා. දාලා යන්න බෑ හිතහන් ඕක. කොහොම හරි මේක ඇසුරු කරපන්. දුක තමයි. දුක කියලා දාලා යන්න බෑනේ කොහොමද තරහම දාලා යන්නේ මගේ මනසට කොච්චර ආස්වාදයක් ලැබෙනවද දුක ඔය දුක් ගොඩා සිටින මේ සුඛදී ආශ්‍රය කරනකොට ඉන් දුකයි කිය කොහොමද දාලා යන්නේ මනස හැමිලීම ඇකිලි ඇකිලි ආපස්සට ගහනවා දුක දාලා යන්න හිතෙන්නේ දුක මිදෙන්න හිතෙන්නේ ওই දකින්න දුක් මට්ටමක් තියෙනවා ඒ දකින්න දුක් මට්ටම නියම දුක නෙමෙයි ඕක නොදකපු හරියක් තියෙනවා අනේ පෙර නොදකපු පුබ්බේ අනනුසුතේ ධම්මේ චක්කුමුද පාදි වෙන්න ඕනේ පෙර නොඇසූ විසුරු ධර්මයන් කිරී ඇහැ පහළ වෙන්න ඕන දුක පිළිබඳව. සංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයයන් තිමේ වික්කවේ. මේක පිළිසිඳ දැනගත යුතුයි කියලා. ඇස පහළුණා ඥානෙ පහළුණා මේ ආදී අසත්‍ය. ඉදන් දුක්ඛං අරිය සත්‍යං තිමේ වික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම දපාදී. මේ දුක්ඛ ආරිය සත්‍ය ගැ පෙර නොඇසූ විරු ධර්මයන් කිරී දහමත පහළ වුණා. එහෙනම් දුක්ඛ ආරිය සත්‍ය පෙර අහලා නැහැ. ඒක ආර්ය ආර්යවාදපත් වෙනකොට නෙවෙයි දැනගන්නේ. ඒකනේ බුදුරන් වහන්සේ මේ දේශනා කළේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤාව උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි මෙන්න ලෞතර බුද්ධත්වයට පත් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ ගැනීම පළවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැටි මේ දුක්ඛ ආර්ය සත්‍යයි කිය පෙර නොඇසු විරු දහම් කිරීමට ඇස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා පෙර අහලා තිබුණේ නැහැ. පෙර දැනගෙන තිබුණේ නැහැ. එහෙනම් අපි ඒතර පෙර බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ දුක දැකලා නැහැ. දුක් විඳලා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ જાතියක නෙමෙයි දුක්ඛාර සත්‍ය කියන්නේ. ඒ කාලේ අහපු නැති එකක් තියෙනවා. දැකපු නැති එකක් තියෙනවා. අන්න එහෙම එකක් තියෙනවා මේ දුක අතරේ. අන්න ඒක දකින්න ඕනේ. ඒක දකින්න දුක් ආර්ය දකින්න දුක දැකලා නැහැ. අති සියුම් කොච්චර සියුම්ද මෙතන? නමුත් දැන් අපිට දුක දැන් කවහේ හරි දේශකයන් වහන්සේලා හෝ නැත්නම් අපි විසින් සිහි කළා හෝ දුක දකින්න කිව්වහම දුක කියලා අපෝනා නිගමනය කරන්නේ. නැත්නම් ජාති දුකයි, ජරාව දුකයි, මරණීය දුකයි, ව්‍යාධි දුකයි, අප්‍රියන් හා එකිනෙක දුකයි අපිට තේරෙනවන්නේ දුකයි කියලා. ඉතින් ඕකනේ දුක්ඛාරය සත්‍යය. ඕකේ අපි ඔතන ඉන්නවා විතරක්. අපි අර සිහි නුවණින් විමර්ශනය කරලා බැලුවේ නෑ අර බුදුරන් වහන්සේ කියපු අනිද්දහම් ගැන. මේ දුක්ඛාරය සත්‍යයේ මේ ශාස්ත්‍රයේ ආර්ය විනය හැර අන්‍ය කිසිම කෙනෙකු දකින්න බෑ. පැහැදිලිව දේශනා කළා. එහෙමනම් අන්නේ පෙන්න බුදුකකෝ. උන්වහන්සේ විදිහට මම පෙර වැසු විරුදු දහම් කෙරෙහි මේ දුක දුක ධර්මයේ කෙරෙහි මට ඇස පහළ වුණා. ඥානෙ පරිච්ඡේද දැකලා තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. මෙන්න මේකයි දැනගන්න ඕනේ කිය. අන්නේ දුක දැනගන්න නම් දුක් කොහොමද දැනගන්නේ? දුක පිරිසිඳ දැනගන්න ඕනේ කියලා කියන්නේ. පෙන්නවා. මේ දුක පිරිසිඳ දැනගන්නවා කියන්නේ අපි දැන් පිරිසිඳිනවා කියන එක දන්නේ. ප්‍රියභාවයේ හිඳහම දකිනවා මේ දුකේ අඩුපාඩු. අපි දැකලා නැහැ මේ දුකෙන් 10%ක්වත්. ජාති දුකෙන් 10%ක්වත් අපිට තේරිලා නැහැ ලෞකික මට්ටමේ. ජරා දුකෙන් 90%ක් වෙහිලා. 10%යි මේ මතුවලා ජරාව ජරාව කියලා අපිට පේන දුකක් අපිට වැටහිනා හරියට. ව්‍යාජි දුකෙන් 90%ක් වෙහිලා. 10%ක් විතර ඉස්මතු වෙලා තියෙනවා. ඔය ඉස්මතු වෙච්ච හරිය මදි. අර කියන දුක ආර්ය සත්‍ය පෙන්වන්න. අර වැහිලා තියෙන 90 ඇදලා ගත්තා තමයි චතුරාර්ය සත්‍ය සරව සම්පූර්ණ අවබෝධය හරියටපත් වෙන්නේ. අනේ වැහිලා තියෙන එකයි දැන් මතු කරන්න ඕනේ. එහෙනම් ඇයි වැහිලා තියෙන්නේ මොකක් නිසාද? ප්‍රියභාවය නිසා මధుරභාවය නිසා. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එතනි විසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. මෙන්න ප්‍රිය ස්වභාවයත් එක්ක තෘෂ්ණාව බැඳෙනවා. තෘෂ්ණාවේ යම් තැනක බැඳුනහම මොකද වෙන්නේ? අවිද්‍යාව එතෙන්ට ඇදිලා අර දැනගන්න විදිහ දුක් මට්ටම වහලා දාලා තැන්පත් කරලා තියෙනවා. කොච්චර හිතුවත් දැයින්නේ ඔය ප්‍රියභාවයේ හින්දා නම් අවිද්‍යාව විදිලා යනවා. ප්‍රියභාවයේ හින්දාට පිරිසිඳා. පිරිසිඳ ගාම දකින්න පටන් ගන්නවා ආය පෙරපසු වෙන දෙයක් නැහැ. හැංගිලා තියෙන දුක පටක් ගාලා මතුවෙලා එනවා. මේ දුකේ යථා ස්වභාවය මේ තරම් දෙයක් නේද? මේ කොතර බරපතලද? අසාරත්වය නිසා මෙන්න මේ දුකට නේද වැටෙන්නේ කියලා. අර ජාති දුක තුලමයි යෝග තිබුණේ. අර ජරා දුක තුලමයි තිබුණේ. ව්‍යාධි දුක මරණ දුක තුලමයි තිබුණේ. ප්‍රියභාවය නිසා 90ක් වහගෙන 90ක් කිව්වේ දල වශයෙන් උපමාව. එයායි වහගෙන තිබු. ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විදහරින්නයි දහම තියෙන්නේ. ඔව් ඥානය පහල කරගන්න ඒකට ක්‍රමයක් තියෙනවා. ඥානය පහල වෙන්නේ ඥානාන්විත රටාවක් තියෙනවා. අනේ ඥානාන්විත රටාව අත්හැරපුවාම මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විදහරින ඥානය පහල වෙන්නේ. දුක හට ගැනීමට හේතු වෙන්නේ. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තිබෙනා වූ යථාර්ථයේ පෙන්වන ධම්මක වැහිලා ඉඳලා. අපිට ඒක පේන්නේ. ඕක පේන්නේ නැතුව මොන පැතුම් පැතුවා. අපිට අවශ්‍ය ඵලය ලැබෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ මෙන්න මේ වැහිලා තියෙන පොඩ්ඩ. ප්‍රියභාවයේ මధుරභාවයක් වශයෙන් අපිට වැටහෙන. මේ සුන්දර ලෝකයක්. අපිට පේනකොට ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් අපිට වැටහෙනකොට මේකේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන්නේ මොකද්ද කියලා හරියාකාර දැක්කනා. ඒක යථාර්ථය දැක්කනා. අපි මෙච්චර කාල හැවටිලා නෙමෙයි මේක ප්‍රියයි මధుරයි කියලා හිතා හිතේ දකින්න දවසක් එනවා. අන්නේ දවස මතු කරගන්න අපි හැවටිලා නෙමෙයි හිතේ මෙච්චර කාල කියන එක යටනේ කුමක් දැකලාද? අන්නේ කියන හොයාගෙන යන්න ඕනේ. කුමක් දැක්කොත් ඒ අදහස එන්නේ. අනේ මෙච්චර කාල මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය හරි වටිනවා කියලා අපි හැවටිලා නිදලා තියෙන්නේ. මෙන්න මේක තමාගේ මනසට අවංකවම අපි වෙන්න දා. යමක් දැකිය යුතුයි. අන්න ඒක තමයි බුදුදහමේ හරය. මේනි බුදුදහමගේ මාර්ගය අන්න එතනයි තියෙන්නේ. දැන් අපි ඕකේ දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ඔව් දැන් කියන්නේ මෙහෙමයි. ඔය දුක්ඛිත අවස්ථාවල් ඉන්නේ. එක මොහොතක නෙමෙයි යම් සම්මතයකට. දැන් ප්‍රියමනාප මధుර සම්මතයක් ගොඩනගා ගන්නවා. අහවල් කෙනා ලස්සනයි. අහවල් කෙනා හැඩයි. අන කෙනෙක් මුල් කරගත්තා. දැන් කෙනා හැඩයි කිව්වහම ඔය හැඩයි කියන කෙනා ওই தත්වයෙන් එයාගේ තියෙන මේ හැඩ නිසාම හටගන්නා යම් යම් ක්‍රියාකලාපයක් ඇද්ද. ඒ ඔහුගේ සුචරිත දුස්චරිත හෝ වේවා නැත්නම් ඔහුට වෙන අවැඩ වේවා මොනවා හරි සිද්ධ වෙන ක්‍රියාකලාපයක් ඇද්ද. මේක සිද්ධ වෙන්නේ කාල පදාසියක් තුල බොහොම එකින් එකට එකින් එකට. ඒතර මේ ප්‍රියයි මధుරයි කියන එක මුල් කරගෙන ඒ හේතු කරන ඒක මූලික කරගෙන ඒ නිසා හටගන්නා දුක් කරදර ගොඩක් එන්න තිබුණේ. එන්න තියෙන්නේ ඉස්සරහට කාලයක් තුල අවුරුදු 10ක් කියමුකෝ මේ සීමා දල වශයෙන් අපි ගමු කාලය. දස අවුරුද්දාක සීමාවක් තුළ මේ ප්‍රියයි මధుරයි මම ලස්සනයි මම හැලයි කියන මේ පොඩ්ඩ අරගෙන නේද ඔහු ලස්සනයි ඇය ලස්සනයි ආදි වශයෙන් අපි බහපු අදහස අරගෙන ඔය කියපු කාරණේ පිළිබඳවත් ඔය කියන කාරණේ නිසා හටගන්න තිබිච්ච ප්‍රතිඵල හොඳ හෝ නරක වශයෙන් අපිට වැටහෙන්න තිබිච්ච හරියි. සිද්ධ වෙන්නේ අවුරුදු 10ක කාල සීමාව ගියා කියමුකෝ. ඕන ලස්සන කාලේ දැන් ඉවරයි. දැන් ඉතින් ලස්සන කියලා තිබිච්ච ප්‍රශ්නෙත් එක්ක තිබුණ ප්‍රශ්නේ උන් අදින් ඉවරයි. කියලා කවදා හරි දවසක අපිට කියන්න දවසක් එනවා. හැබැයි මේ පටන් ගත්ත දවසක් තියෙනවා. අහවල් කෙනා හෝ අහවල් දේ හෝ ලස්සනයි, හරි හොඳයි පටන් ගත්ත දවසක් එනවා. ඊට පස්සේ ওই ලස්සනයි හොඳයි කියන දවසත් එක්කලා එකතු වෙලා අපි ජීවත් වෙනවා නම් ගැවසෙනවා නම් ওই හේතුවෙන් අපි අපේ නිගමනයේ වෙනස් කරන දම් දවසක් එනකම්. ඒ කියන්නේ ලස්සනයි කියව එක ලස්සන නැති වෙන දවසක්. හොඳයි කියව එක හොඳයි කියන එක නැති වෙන දවසක්. කවදා හරි එනවා. ඔන්න එන දවස වෙනකන් තියෙන කාල පදාසේ. අරගෙන. සිද්ධ වෙන සිද්ධාන්තයේ එක මොහොතක දකින්න පුළුවන් නම් අන්න එතෙන්දී අපිට ඒ ලක්ෂණයි කිව්ව එකෙන් වැහිලා තිබිච්ච දුක්ඛඳ පේනවා. නමුත් අපිට ඔබ පේන්න විදිහක් නෑ. මොකක් නිසාද? අවුරුදු ගණනාවක් ඇතුළතයි මේක මේ දකින්න හම්බ වෙන්නේ. හැබැයි අර තියෙන දුක්ඛඳ විදලා තියෙනවා අවුරුදු 10ක් ඇතුළත. 10ක් ඇතුළත විඳින දුක්ඛඳ එක සැරේ හිතා ගන්න පුළුවන් වුණා නම් යම් මානසිකත්වයකින්. එයා දකිනවා මේ 10ම දුක කැටි කරලා. එදාට මොකද කරන්නේ? අන්න අත්හැරලා යන්න පුළුවන් බලයක් ඇතුව දුකෙන් එහි යථාර්ථය දකිනවා. අවුරුදු 10ක් විඳවන්න තිබිච්ච එක අපි හිතාගෙන තින්නේ පටන් ගන්න මොහොතේ ඉච්ච සුන්දර තත්ත්වෙ එහෙම වෙයි කියලා අවුරුදු 10යි. නමුත් අවුරුදු 10 ගියාට පස්සේ කල්පනා කරලා බැලුවොත් මම පටන් ගත්තේ කොහොමද? සුන්දර ලෝකයන් හිතුවේ කොහොමද? ආරම්භක මොහොතේ හිතුවේ කොහොමද? හම්බෙච්ච මොහොතේ හිතුවේ කොහොමද? ඊට පස්සේ ගෙවුනේ කොහොමද? කොයි කොයි ආකාරයෙන්ද? අන්තිම කෙලවර වෙනකොට කොහොමද ගියේ? ඔය අතරේ දැන් මම මගේ මගේ අදහස නිසා මම මේ අවුරුදු 10 මගේ අත්දැකීම් තුලින් විමර්ශනය කරලා බැලුවා. මගේ බලාපොරොත්තු මූලික බලාපොරොත්තුට අනුකූලව පැවතුනේ කොයි කොයි ටිකද? ඒකේ පහර වැදිනේ කොයි ටිකද? මම නොහිතූ විදූ පහර වැදිනේ කොයි ටිකද? කොයි කොයි ආකාරයෙන්ද මට සැප හෝ දුක හෝ එකතු වෙලා මේ ටිකේ අවුරුදු 10 කාලය තුල මට විඳින්න සිද්ධ වුණා. මේකෙන් කොයි කොටද වැඩි? කොච්චර වෙලාවක් ඉන්න සුඛ වේදනාද මෙතන තිබුණේ. කොච්චර කාලයක් ඉඳ දුක් වේදනාද මෙතන තිබුණේ. මෙන්න මෙහෙම තුලණය කරන්න ඕනේ. බලනකොට අපිට පේනවා. මායා දර්ශනයකට කොටු වුණාට පස්සේ විඳලා තියෙන්නේ 99.99 දුක. හොඳයි කියලා තියෙන බලාපොරොත්තු විතරයි අදහස විතරයි තිබිලා තියෙන්නේ. ආස්වාද මාත්‍රයක් විතරයි තිබිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන ප්‍රියමනාපයි කිව්ව ටික සිද්ධ වෙනවා. නෑ විශාල දුක්ඛන්දකින් වහගත්ත ආස්වාද මාත්‍රයට පුළුවන් වුණා අපි මේ ධහම නොහිතපු නිසා ආස්වාද මාත්‍රේ ජය අරගෙන අපි දුක්ඛන්ද වහන්න පුළුවන් වුණා. එහෙනම් මෙච්චර දුක්ඛන්දක් නේද මට නොපෙනී වැහිලා තිබුණේ කියලා. අන්න දැක්ක දවසට කියනවා පෙර නොඇසූ විරු දුක දැක්කා. මෙන්න දුක ආර්ය සත්‍යය. මේ අපිට ඉදින් එදා පේන මේ දුක කියන එක දැක්කට ඔය තුලින් අපිට දුක ආර්ය සත්‍ය දකින්න බෑ කවුරුත් දකින්න දුක. මෙන්න මෙතන කොච්චර ගැඹුරුද මේක හරි සියුම් මෙන්න මෙහෙම දෙයක් මේ දුක තුල දකින්න ඕනේ එහෙනම් මේ ප්‍රියභාවය නිසාමයි මේක පේන්නේ නැත්තේ මේකෙන්මයි වහන්නේ ඔන ප්‍රියභාවයේ තියෙන තාක් කාල අපිට විසම වෙනවා ඒ අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙනවා අනාගතයට බලාපොරොත්තු තියෙන. ඒතර විසම වෙලා තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම. පංචේන්ද්‍රිය වෙන මනසත් විසම වෙලා. විසම කරන්න හේතු වෙන්නේ මොකද්ද? අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආගේයි වටිනවා කියන දෘෂ්ටිය නිසා. දැන් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කැමැතිසේ පැවතුනද? අන්න බලාගෙන යනවා. මම බලාපොරොත්තු කොහොමද තියාගත්තේ? කොච්චර කාලයකට සීමා කරගත්තද? යමා ප්‍රිය නම් මధుර නම් මේක මට දවසක් තිබුණොත් ඇති කියන දේ මං හිතියත්. දෙකක් තුනක් තිබුණොත් ඇති කියලා අතවසෙම හිතියත්. එහෙම නම් මං ඊට පස්සේ අහවල් දවසින් ඇති කියලාම නිගමනයක් තිබුණාද? එහෙම නිගමනයක් නෑ. යමක් ප්‍රිය නම් මధుර නම් මංක සදාතනික හට ලැබෙනවා කොච්චර හොඳ. සදාතනික මට ඉල්ලන ප්‍රිය මధుරතාවය එහෙ මෙහෙ රින්ගා නිසා. මට මේක අවුරුදු මෙච්චර කාලයක් තිබුණාට පස්සේ ඇති. ඊට පස්සේ ඕන්නේ එහෙම බොරුවට කියාගන්න පුළුවන් හිතරවත්තගෙන. අපි යමකට මෝන දෙනවා. කමක් නැහැ. මම එලිතරයි. ධෛර්යයෙන් යුක්තයි. අපි මොනවාද එහෙ කියන්නේ? මම කැමති අහවල් විදිහේ රූපයකට. අහවක් පුද්ගලයාට. මොන જાතියේ ප්‍රශ්නාවක් මම අධෛර්ය වෙන්නේ නැතුව මම කොහොම හරි මගේ ඉලක්කය කරා යනවා කියලා අපි අපි දැන් හිතා ගන්නවකට බොහොම ධෛර්යගත හොඳ හිතක්. ඒක පසුබහින් නැති කෙනෙක්ගේ ලක්ෂණය. දැන් මෙහෙමත් අපි වර්ණනා කරලා තියෙනවා. ඔව් ඔක්කොම කරපන්කෝ. මම බලාගෙන ඉන්නේ තුඹ ඔක්කොම කරලා අහවල් තැනින් ওই තැනදී පිටට ගන්නකම් විතරයි. එතරම් මට ඕනේ. දැන් එයා බලාපොරොත්තු තියාගෙන නම් පසු පසුනා වීර්යයෙන් ක්‍රියා කළා නම් ඉතින් කාන්තාවක් හරි කමක් නැහැ. තරුණයෙක් ඉතින් අරගෙන අම්මා තාත්තා ඔක්කොම ඇහ බහලා කොහමද යාලම් පැන්නම් ඕන ලොකු මිනිහෙක්ගේ මං අද ජයගත්තා කියනකොට මමත් බලා හිටියේ ඕකේ ඔතනින් අහ කරගන්නකම් ඊට පස්සේ කරන හරිය මම දන්නා කියලා ඔගේ බෙල්ලෙන් අල්ල කල්ලු කරලා ඌ පැත්තකට දාලා අර කැරංගේ තරු මොකද කියන්නේ ඔහොම දන්නවනම් එහෙම එක ඉදිරියට වෙන බව මම නොපට නොපසුබට වීර්යය මම මේකට මුහුණ දෙන්න කියලා යනවා දැන් මිනිහෙක් හරි හම්බ කරගන්න. දැන් ගයක් හදාගන්න ඕන. මම උත්සාහයෙන් වීර්යයෙන් නොපසුබට වීර්යයෙන් කටයුතු කරලා ධෛර්යයෙන් කටයුතු කරලා මම ජය ගන්නවා ගන්නවාමයි කියලා මිනිහා ගියක් හදන්න ගිහලා තමයි බලලා හැයතාව තිස්සේ වැඩ කරලා ඔක්කොම කරලා මොනවා හරි කරලා ව්‍යාපාර කරලා ලොකු මුදලක් අරගෙන ඉවෙලා මිනිහා දැන් හිතාගෙන මනෝසාජ්‍යයෙන් එනවා දැන් කාටවත් බැරිනා මම මැඩපවත්වන්න මම දැන් ගිහලා ගඩොල් ටික අරන් යනවා උළු ටික අරන් යනවා බඩටි ඔක්කොම ගිනිනවා මාසෙ දෙක යනකොට මගේ හදත් නිය විදිහට ඉවරයි දැන් මට අතේ ඔක්කොම සල්ලි තියෙනවා ඔය වෙලාවදී ඔහම කරලා අරන් ඉන්නකොට මොකද කරන්නේ ජාමරික කල්ලියක් පැන්න ගත හල්ටි යන්න ගියා මම මෙච්චර කල් කරපු අවුරුදු ගානක මුළු හේහතම ඉවරයි එක දවසේ මොහොතකින්. දැන් ওই කාරණේ ඇත්ත වශයෙන්ම මේ සිද්ධායත සිද්ධියට අදාළයි. ඕකත් මම අර පටන් ගත්ත දවසේ නම් මේ සිද්ධිය අවසානයේ ඉඳන් තියෙන කාලය වට පෙරුණා නම් දැනුණා නම්. එහෙනම් මම දන්නවා මම මෙහෙම කියාගෙන හරි හම්බ කරන්නේ මේ මේ විදිහට අන්න බැංකුවේම දාලා දාලා ඔක්කොම කෙන අරන් ඉන්න වෙලාවට ඒකේ තව කොටසක් මට ලකුණට මෙන්න මේකක් තියෙනවා. එදාට මේ කරා යන මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැයි නවතිනවා. එහෙම જાතිය වැඩ පිළිලකයි මම මේ සටහන්. ඕක දැක්කනම් කල්තියා එයාට අද නොපසුබට බීරියෙන් හරි හම්බ කිරීම පටන් ගනිමු. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කවදා හම්බෙන්නේ නැහැ. කියාගේ නොදන්න නිසාම. ඒක නොපෙනිච්ච නිසාම. ඌ එතේ කුසාවිරි ඔක්කොම කළා. නමුත් ඔබ ඔහුට නොදැනි මේ දි සිද්ධ වුණාට පස්සේ අහඹෙන් වුණා වගේ ඔහු කියන්නේ මොකක්ද? හීනේ කිව්වා හිතුව දිහාට මට මේ සිද්ධ වුණේ. මෙහෙම දෙයක් ඉතින් වෙන බව දන්නා නම් අපි යාළුවෙක් අහනවා. ඕ වගේ දෙයක් උඹට වෙන බව දන්නා උඹ හම්බ කරනවද? ඔය හම්බ කරන වීලා අරන් එනවද? උඹ ඔය අද දවසේ සල්ලි ගේන්න යනවා එකම නිගමනය කරනවද? කොහොම යකෝ ඔහොම එකක් දන්නා මම නිගමනය කරනවා අද සල්ලි ගන්න යනවාද? නම දොට්ට බහිනවාද ගෙදරින්වත් ඔහොම එකක් දන්නවා. මේ ඔහොම එකක් දන්නවනම් මම හිනා ඔච්චර මෙරි මෙරි අවුරුදු ගාන්ති ඕල් ටයිම් කරගෙන අරමයා කරගෙන මහන්සිලා හම්බ කරනවාද? අද මට ඕක වෙන බව දන්නවා. නොදන්න නිසානේ කලේපා. ඔය කියන්නේ නැද්ද? එහෙනම් ජරාවෙන් මැඩ නොගන්න මරණයටපත් වෙලා විනාශ නොවෙන දෙයක් ලෝකේ නැත්නම් අපිට ඒකාන්තේ අර හොරා මංකොල්ල කණ එකෙන් කොච්චර බේරිලා ගියත් ජරාවෙන් බේරෙන්න බෑ මරණයෙන් බේරෙන්න බෑ වැඩි කල් යන නිසා දවසක් තියෙනවා. අපි පොඩ්ඩක් අහ හිතලා නැහැ නේද? අන්න ඒක හිතා ගන්න අපිට දක්ෂතාවයක් ආවනම්. එතෙන් දකින්නවා. මම මේ කොච්චර පඬිතුකම් කිව්වත් අවුරුදු 80යි නනම් මෙන්න මෙච්චරයි කාලේ. මෙන්න මේ කාලේ වෙනකොට මේ ජරා වෙනවා. මෙන්න මේ කාලේ මේ මරණය වෙනවා. මම කිව්ව කාලෙත් ඉවර වෙනවා මයි කිව්ව කාලෙත් ඉවර වෙනවා. එහෙම ගමනක්මයි මේ තියෙන්නේ. මේක වෙන කියන්න දෙයක් නෑ. ඒක සත්‍යදස්සේ පැහැදිලි කියා අපි දැක්කනම් එහෙම. හරියට දැක්කම අපි ඊළඟ ගන්නවාද නිගමනේ. ඉවර කමක් නෑ. මම මතු යහපත නිසා මේ කරගෙන යනවා මේක කරනවා. අන්න වලකින වෙලාව. අන්න ඒක නොපෙනිච්ච නිසා අපි ගොඩනගාගත්ත මානසික ලෝකේ තත්පර ගාන්න සීමා කරන්නේ මේ ගොඩනගන්නේ. ඔය අනාගත ලෝකේ සෑහෙන කාලයකට නම් කාල සීමාවක් ඇති කරගෙන ඒ කාල සීමාව තුළ අපේ ජීවිතේන පොදියක් හදා ගන්නවා. ආසා පොදිය බලාපොරොත්තු පොදිය. ඔය හදාගත්ත බලාපොරොත්තු පොදිය විශාල කොටසක් අපිට පේන්නේ සිද්ධ වෙලි විච ආදීනෝ කරන අපිට එකක් බැලුවේ නෑ. අපි මනසින් ගොඩනගාගත්ත සුන්දර ලෝක පොදිය ඉතිරි තියෙන හැටි බැලුවා. අනේ ප්‍රිය ස්වභාවයේ බදළු ස්වභාවයේ විදගෙන බලන්න පුළුවන්කමක් ලැබුණේ. සිඳලා බලන්න බැරි වුණා. අපි හිතන ওই පොදිය හැදිලා තියෙන්නේ ප්‍රිය භාවයේ මధుර භාවයේ විතරක් නෙමෙයි. තුලණය කරලා බැලුවා නම් ප්‍රිය භාවයේ මధుර භාවයේ තියෙන කොයි කොයි අවස්ථාවල කොයි ටිකද? මේ නිසා එන්න පුළුවන් වන්නා වූ අප්‍රිය අමధుර ස්වභාවයේ කොයි කොයි ටිකද? මේ මගේ බලාපොරොත්තුවේ කාල කාල පින්ඩනේ. කාල සම්පින්ඩනේ. මේවෙන් කෝකද වැඩි වෙලා තියෙන්නේ? කොහෙන්ද පිළිලා තියෙන්නේ? මෙන්න මේ ටික බලාගෙන කියන අපිට පේනවා අංශු මාත්‍රයක ආස්වාද මාත්‍රයක් ගෑවිලා ගිහිල්ලා හවටනවා. දුකෙන් ගොඩ ගහලා විඳවනවා. මෙන්න මේක දැකන අපි දකිනවා මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියන්නේ අපි සුන්දර ලෝකයක ගිරක් දෙන්න දෙන සැප සම්පත් දෙන එකක් නෙමෙයි. මේ දුක්ගොරක පටලෝලා දුක්ගොරක විඳවන්න දාලා තියෙන හැම තවත් වෙන හැමකට හොඳයි කියලා ගන්න වටිනවද කියලා. අපි ඔක ඇහුවොත්. අපෙන්ම ඇහුවොත්. අපි දෙන පිළිතුර මොකද්ද? අන්න බලන්න ඕනේ. දැන් මාළු අල්ලන්න යන මිනිස්සෙක්. සතුන් මරන්න යන මිනිස්සෙක්. බිලී පිටා කරගෙන තඟුත් නූලක් හරි මොනවා හරි පෙට්ටි ගැට ගහන්න නූලකුත් අරගෙන බිලී කොක්ක වූත් අරගෙන ඒකෙම මාළුවා ප්‍රිය කරන රසවත් ආහාරයක් හැම වශයෙන් අරගෙන බිලි බාණ්ඩ යනවා. දැන් මෙහෙම වුණොත් එහෙම බිලි බාණ්ඩ යන වෙලාවක් වුණොත් අන්තිමට මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් බලමු. අපි දැන් කී කරලා බලමු මෙහෙම දෙයක්. මාළුවාට මරණය හෝ මරණය සමාන දුකක් දෙන්න හේතුකාරක වෙන ඒවා හැර අර බිලී බාන මිනිස්සයා හොඳ එකක් අරන් ගියා. දැන් මාළු බාණ්ඩ යනකොට ඒ පුද්ගලයා අරන් ගිය බඩු ටික අපි කිව්වා. බිලී බාන පිත්තා. ඒකේ බඳින රැහෙන. ඒ රැහෙනේ බඳින බිලී කොක්කා. ඒකේ බඳින රසවත් ආහාරයක්. අල්ලපු මාළු දාගෙන යන්න පෙට්ටියක්. මොකක් හරි කමන්නේ උරයක්. ඕකත් අරගෙන අර මාළු වල් ළඟට යනකොට මාළුවන්ට මරණය හෝ මරණය සමාන දුවකටපත් නොකරන එක જાතියක් මිනිහ අරන් ගියා. දැන් මාළුවා දන්නවනම් මරණය හා මරණය සමාන දුකටපත් කරන දේවල් ගොඩක් ඔය මිනිහ අරන් ඉනවා කියලා. ඔය ඉතින් අහවල් එක හොඳයි ප්‍රණීතයි කියලා හිතන නිගමනය කරනවා. මාළුවා දන්නේ නැති නිසා කරන දෙයක් නෑ. නමුත් අර මරණය හා මරණය සමානපත් කරන්න ඕනේ නැහැ වූදී අර බිලීවාන මනසිය ක්‍රියාත්මක කරනවා. අර පිටතර ලනුව නූල බැඳලා අර කියන ඇමත් බැඳලා නැනම් ගිහිකෝක බැඳලා අර බිලීකෝකේ පටලවා ගන්න අවශ්‍ය කරන්නා වූ ඇම එක යට ගහලා ඉතින් ඒක ඒකට හිර කරලා තියලා බිලීකෝකේ දානවා අර මාළුවා ඉන්න පළට දැන් මාළුවා මොකද කරන්නේ ඌ දන්නේ නැති හරියක් මේ ගොඩාක් තියෙනවා මාළුවාට පේන්නේ නැහැ බිලීකෝකක් මේකේ තියෙනවා ඒ බිලීකෝක බැඳ රෑනක් තියෙනවා ඒ රෑන බැඳ පිටරක් තියෙනවා. මේකේ තියෙනවා ගහලා යමක් රසවත් ආහාරය. මේ ආහාරය කන්න ගිය ගමන් මේක ගැසිලා. ඒක ඇමිල්ලා හිටන් උඩට විසිරලා. අර පිටතල්ලා ඉන්න මිනිහයාගේ අතට අහු වෙනවා. මම ගියට මාළුව දන්නේ නැහැ. මාළුව එකක් හිතනවා. උඩ පේනවා. රසවත් ආහාරයක් නම් තියෙනවා. ඔච්චරයි පේන්නේ. රසවත් ආහාරයෙන් එහාට මාළුවාට කිසිම තේරුමක් නැති නිසා ඌ මොකද කරන්නේ? කොච්චර ප්‍රියමනාපයක්ද කියලා ගහන අර ආහාරය. ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේකෙදි තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් මේ රසවත් ආහාරයක් වශයෙන් ගන්න ගියේක මරණය හා මරණය සමාන දුකටපත් වෙන ප්‍රධාන උගුල මේක නොතිබුණා නම් එහෙ මෙතන කොක්කට අහු වෙන එක මාළුවෙක්වත් නෑ අර නූල නිසා ඇදෙන එකෙකුත් නැහැ. පිට නිසා උඩට ඇදලා ගන්න එකෙකුත් නැහැ. මිනිස්සෙක අතරහු වෙන්න එකෙකුත් නැහැ. එහෙනම් මරුවා කියන අපි කොටින් කියන මරු මාර්යා කියලා කියනවා. ඔය විදී පිට දාගෙන ඉන්න ධර්මතාවයේ. ඔය මාර්යා කියන ධර්මතාවයට කොටු වෙලා තමයි අනන්ත දුක් විඳින්නේ මරණය හා මරණය සමාන දුකටපත් වී සසරේ ගමන් කරන්නේ. හැමතැනම පැටලෙන්නේ. අන්නේ මාර්යා නැමැති පාප ධර්මතාවය. එහෙනම් අවිද්‍යාව ධර්මතාවයට. තෘෂ්ණාව නැමැති හැම බැඳපු. රැහැනක් දාලා තියෙනවා අවිද්‍යාවෙන් බැඳපු රැහැන් දැදලා තියෙනවා කොටු කරගන්න. අන්න ඒකේ තියෙන කොක්ක තමයි. අපිට විඳින තියෙන දුක. ඇමිනෙන දුක. ඕකේ ගහලා තියෙන දේ තමයි ඒකෙම තියෙන සිය ස්වභාවය මధుර ස්වභාවය. එහෙනම් බිලීබාන පුද්ගලයාට මරණය හා මරණය සමාන දුකටපත් කරන්නා වූ දේ හැරෙන්න අර බිලි බාන වැද්දා එන බිලි බාන මිනිසයා තව දෙයක් ගෙනිහිලා නැතුව වාගේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුතන මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන ස්පර්ශ කියන මෙන්න මේ පස් ආකාරයක ආහාර පහක් ගෙනහල්ලා විදීපා ගන්න කියන හැමද අන්න ලෝකයේ දුක ගෙන දෙන සතර මරණය හා මරණය සමාන දුකට පත් කරන මායя කියන ධර්මතාවයේ ලෝකයේ දාලා තියෙන විදී පිටි තමයි ඔන්න ඕවා බැදලා තියෙන සතර මහා භූත. ඒවැය තමයි උපමට්ටමක් වශයෙන් අර මනවදන රූප, මනවදන ශබ්ද විද්‍යාමාන වෙන්නේ. ඔන්න ඔය උපමට්ටම ඛණ්ඩ ගිහිල්ලා තමයි. අර කියන කෝකේ පැටලෙන්නේ. සැපකට පැටලෙන්නේ නැහැ. මරණය හා මරණය සමාදුකට පැටලෙනවා. ඒ වුණාට අපිට පේන්නේ නැහැ මොකද අර මාළුවට එකක්වත් පේන්නේ නැතුව රසය පේනවා මිසක් වෙන එකක් පේන්නේ නැතුව වාගේ. අපිට පෙන්වන්න ප්‍රිය කරපු දේ නම් එයින් හරි ඉක්ම ගියේ නැත්නම් යථාර්ථය හැඟවිලා තිබිච්ච එක බැලුවේ නැත්නම් අපිට සිද්ධ වෙන්නේ දුක විඳිනවා හේතුව දකින්නේ ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි මේ ලෝකේ අසාධාරණ ඔහොම කීකේ ලෝකෙක හැපෙනවා ගැටෙනවා දඟලනවා පොරකනවා ඉතින් নানা ආකාර දුක්ති හදා ගන්නවා වික්ෂිප්ත වෙලා ඒ ගමන යනවා එහෙනම් අපි දකින්න මෙන්න මේ ප්‍රියභාවයේ හිඳින්න ඕනේ. දැන් ප්‍රියභාවයේ හිඳින්න නම් මේ ප්‍රියභාවයේ මර උගුල බව දැනගන්න ඕනේ. අන්න මර උගුල බව කල්පනා කරන්නේ නැති එකම තමයි ප්‍රියභාවයේ හිඳින්න බැරි. ලස්සන කියන්නේ මර උගුල. සුවඳ කියන්නේ මර උගුල. ඒ වගේම මිහිරි නාදී කියන්නේ මර උගුල. මිහිරි රසය කියන්නේ මර උගුල. මිහිරි පහස කියන්නේ මර උගුල. ඔය මර උගුල තමයි අපි ලෝකයේ බිදී බාන කොටු වෙන තැන. ඔන්න ඔය පංචකාමී නැමැති ඔය මර උගුලේ තියෙන ප්‍රියමනාපිය තමයි ආය යනවා කිව්වේ. සංසාරේ නැමැති සාගරයේ ඉන්න මාළුව වැනි සත්තු වාගේ සත්වයේ මිනිස්සු හැරිසක්නවා. සංසාරේ නැමැති සාගරේ. ඔයගේ මායя නැමැති මරණය කරා ගෙන යන ධර්මතාවයේ සතර මහා භූතයන්ගෙන් කොටු කරගත්ත හැම හදා බිලී පිටි හදාගෙන අවිද්‍යාවේ රැහැනට බැඳලා දුකට ගන්න බිඩිකොක පටලොල ඒ දුක්ගොරටම අල්ලා හිටන් ගහපු රසාස්වාදී නැති හැම පටලොල දාන සංසාර සාගරේ හැරිසන්න ගමන් එහාට යනකොට මෙහාට යනකොට අරහට ගහන ගහන ගහන එක මෙරි මෙරි යනකොට ආයිසරයක් අර සාගරයට වැටෙනවා ආයි උපත සාගරයට ගිය එකට මිදීමක් අර කොච්චර උපමාවක් දෙදී ඉතින් මෙන්න මෙතෙන්දී ලෝකයා ප්‍රිය කරන මధుර කරන දේමයි හරයක් නැහැ කියලා දකින්න ඕනේ. උගුලක් හැටියට දකින්න ඕනේ. ප්‍රිය කරන මధుර කරන දේ පැත්තකින් තියලා. අනේ මේ දුක කොච්චර ගිනිද? මේ දුක කොච්චර මහා බලවද කියේ මේ ලෞකිකව කාට අපේන දුක ගැන කොච්චර කිය කිය හිටියා. මිනිහෙකුට නිවන් දකින්න මගක් හොයන්නේ. ඉතින් අනේ මේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කිය කිය හිටියට හරියන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ මොකද්ද දුක්ඛ කියන්නේ මොකද්ද අනාත්ත කියන්නේ මොකද්ද කියලා යථාර්ථයෙන් දකින්නවා නම් මෙන්න මේකේ දකින්නවා ඒක හරියට තේරුම් ගත්ත දවසට අනිදාර දහම් දැක්කා. යථා ස්වභාවය දැක්කා. ඉදාර කවුරුවා කියා දෙන්න ඕනේ දුකේ ඉන්නවද දුකේ මිදෙනවද කියලා. ආසාද පස්සේ යනවද නැද්ද කියන එක කවුරුවා කියා දෙන්න ඕනේ. මෙච්චර කල අසාධාරණ මොකද කළේ? ඔය ආස්වාදේ බලවත් වෙච්ච නිසා. ආස්වාදේ අසාරයි කියලා දැනගත් දවසට අසාධාරණය කරන්න හිතෙච්ච මුල එතනම ඉවරයි. එහෙනම් සිල් රකවන්න බෑද? මොකද සිල් රකවන්නේ? ඔය ටික කියා දෙන්න ඕනකම තියෙන්නේ. සිල් රකවන්න. ඔය ටික දැනගන්නකොට සිල් හැකිලා. හැකෙන සිල් හැදිලා. අන්න සීල සාසනය. ඒ සීල සාසනයට ආපුහම අසහනකාරී මානසිකත්වයේ ඇති කර වූ මනවදන රූප, මනවදන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවාට දැන් මානසිකත්වයේ ප්‍රබෝධ දගලන්නේ නැහැ, ප්‍රබෝධ වෙන්නේ නැහැ. ඒ සඳහා යන්න තියෙන බලාපොරොත්තු වෙන. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? සීලය නිසා සමභාවයටපත් වෙලා ඉන්ද්‍රිය සමතුලිත වෙනවා. සමතුලිත වෙච්ච ඉන්ද්‍රියන්ට කම්පාවක් නැහැ, අසහනයක් නැහැ. ලක්ෂණ රූපස්යන් ලක්ෂණ සද්ද බලන්න. ඒක ඕනකමක් නැහැ. ඒනම් ආසාවය ගන්න දෙයක් නැහැ ඉන්ද්‍රිය අකම්පේන්නේ. උෂ්ණ වැඩි තියෙනවා නම් සීතල හොයනවා, සීත වැඩි තියෙනවා උෂ්ණ හොයනවා, සමතුලිත නැහැ එකක් හොයන්න නැතුව වාගේ. ඇහැ සමතුලිත නම් ලක්ෂණ රූප හොයලා ඇලෙන්නෙත් නැහැ, කැත රූප කියලා ගැටෙන්නෙත් නැහැ. කන සමතුලිත නම් මිහිරි ශබ්ද හොයලා ඇලෙන්නෙත් නැහැ, අමිහිරි කියලා ගැටෙන්නෙත් නැහැ. නාසයේ සමතුලිත නම් ආග්‍රාණික සුවඳ කියලා ඇලෙන්නෙත් නැහැ. දුගඳ කියලා ගැටෙන්නේ නැහැ. ඒක හැටි. අන්න හිතා ගන්න පුළුවන් නුවණ එනවා. මිහිරි රස කියලා ඇලෙන්නෙත් නැහැ. අමිහිරි අප්‍රිය දේ කියලා ගැටෙන්නෙත් නැහැ. ඒක ලෝකේ හැටි. දිව සමතුලිත වෙලා. මිහිරි ආස්වාද කියලා ඇලෙන්නෙත් නැහැ. අමිහිරි කටුක ආස්වාද කරුක දුක් කරදර කියලා ගැටෙන්නෙත් නැහැ. ඒක ලෝකේ හැටි. මට ඔය දෙක කොහොමද ඒකද? මිහිරි නම් මිහිරාවා ඉතින් ආවරිය මට අල්ලගන්න එකක් තියෙනවා. කටුකේ ඉතින් එනවා නම් ආපුවා. ඕක ඔය දෙකම ලෝකේ හැ. ඔය ලෝකේ මට අල්ලන්න දෙයක් නෑ. ආස්වාදයේ කියන වරගුලේ මට ගන්න දෙයක් නෑ. ඒක වරගුලක් බව දැනගෙන ඉවරයි. ඔක අල්ලගන්න හිතේ හේතුව දැන් නැති වෙච්ච බව හරි සම සම වේලා මොකද? සමතුලිත නුවණ ආවහම සමතුලිත මාර්ග ප්‍රඥා පහළ වුණාම සමතුලිත භාවයට පත් වෙලා ඵලය ලබා දීලා සමතුල ඵලයෙන් දිහා ඵල නුවණ පහළ වෙනවා. අන ඵලයට පත් වුණා කියනවා සමතේට පත් වුණාට පස්සේ. මෙන්න මේක කියනවා මාර්ග ඵලයට පත් වුණා. මාර්ගය අනුගමනය කරන ඵලය ආවට පස්සේ ප්‍රශ්නයක් නෑ. සංසුන් වෙලා ගියා. සංසුන් වුණා. සං වැරුවා. වැරුවා කියන්නේ ඉවර වුණා. කෙලවර වුණා. සං කියන්නේ ලෝකේ. ආස්වාද හොය යන ලෝකේ. දැන් භාවනාව කියන එක වැඩෙනවා. භාවනාව වඩනවා නෙමෙයි. සමතුලිත වෙනවා. සමතුලිත වෙන්න තිබිච්ච බාධකේ අපි දුරු කරන්නේ. ඒ කරන්නේ සීලය. ඒ සීලය ඇති කරන්න අවශ්‍ය කරන්නා වූ වැඩ පිළිලා තියෙනවා ආර්ය වැඩ පිළිලා. ඒක තමයි ධර්මයි ධර්මයේ වෙනෙහි කිරීම. යථාර්ථය මෙනෙහි කරන එක. යථාර්ථය මෙනෙහි කිරීමෙන් එහා සමාධියට අපිට කරන්නේ නැහැ. එදා කියනවා භාවනා භාවනාව ලැබෙනවා. භාවනාව කියලා කියන්නේ අපි වරණය වැඩ පිළිවෙලට. සමාධියට නෙමෙයි භාවනාව කියන්නේ. සංකෝපනිසං දුක්ඛ නිරෝධගාමිනී පරිපදාාරිය සත්‍යම් භාවේ සම්බන්ති. ඒකයි භාවනා කරන්නේ. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආරිහත්ත්‍ය භාවනා කරනවා. ආරිහත්ත්‍ය භාවනා කරනකොට භාවනා කරන් තියෙන්නේ සම්මා ආජීවයේදී විතරයි. වායාම සති කියන දෙක ඒක මට පරිවාර ධර්ම. සමාධිය ප්‍රතිඵලයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරනවා කියන්නේ අටම භාවනා කරන්නේ. අටේ පහයි ගන්න. පහයි අධික හයයි. එතකොට ඒ අටින් පහක් ගන්නකොට 6 6 දෙක පරිවාර. පරිවාර ධර්මත් එක්කලා හතක් වෙනවා. අටවෙනි එක සම්මා සමාධිය. ඒක ලැබෙනවා. අන්තිම අන්න ඒක. සමාධිය පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති ඒක සතු. සම්මා සමාධියදී ඒක ලැබෙනවා. ඒක බලෙන් ලබන එකක් නෙමෙයි. සංවර වෙච්ච ඉඳුරන්ටයි සංවර භාවයේ මේ ගුණයක් දකින්නේ. සංවර භාවයට පත්න වෙච්ච ඉඳුරන්ගේ සංවර ගුණේ දැනසිල්ලක් වශයෙන් ගන්න බෑ. ලසන රූප නොබලා ඉන්න එක දැනසිල්ලක් වෙන්නේ. ලසන රූප බලලා වැඩක් නැහැ කියලා තේරිලා එතන පිළිදපු කෙනා. ලසන රූප නැත්නම් අසහනයක් නැති කෙනා. ලසන රූප බලන්නේ නැත්නම් ඇහැ අසහනයටපත් වෙන්නේ නැත්නම් ඇහැ සම්බන්ධ මනස අසහනයටපත් වෙන්නේ නැත්නම් එයාට සමාධියක් ලැබෙනවා. යම් කිසි රූපයක් බලනකොට ලස්සනයි කියලා ප්‍රිය ස්වභාවය තුළ බැඳෙනවා නම් ඒකෙන් රස විඳිනවා නම් ඒ රස විඳිනේට බැඳෙනවා නම් ඒ ස්වභාවය විදිහට මොනවා කරුවත් උඩ සමාධියක් නේ සමාධිය කියන්නේ යථාර්ථයෙන් පත් වුණාම ඉන්ද්‍රිය සමතුලිතතාවයට පත් වීම හේතුඵල නියාමයක් වශයෙන් සිද්ධ වෙනවා අන්නේ නියමයේ පස්සේ එතන පත් වීම නිසා සමාධිය වැඩෙනවා මිසක් සමාධිය වඩනවා නෙමෙයි ඉබේ කර දෙයක් බුදුරන් වහන්සේ යනවා මහණනි බීජයක් හිටවගත ගොවියට කඳ අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් ගොවියා මොකද කරන්න ඕනේ? සාමී සාත්ව හරියට කරන්න ඕනේ. කඳ වැඩේවා කඳ වැඩේවා කිය කී හිටින්ද හරි කඳ වැඩිවීමෙන් තව දෙයක් කරන්න හරි එහෙම තියනවාද? සාමී එහෙම දෙයක් නම් පේන්නේ. මල්පල ලැබේවා මල්පල ලැබේවා කියලා හරි මල්පල ලබා ගන්න තව දෙයක් කරන්න තියනවාද? සාමී ඒකත් නෑ. ඒවා ඕනනම් මොකද කරන්න ඕනේ? සාත්ව හොඳට පැහැදිලිව කරන්න ඕනේ. සාත්ව හරියට කරපු තරමට කඳ හරියට ලැබෙනවා මල්පල හරියට ලැබෙනවා. ලැබුණාම ලැබුණා කියලා දැනගන්නවා. ලැබුවා නෙවෙයි ලැබුණා. කලේ මොකද්ද ක්‍රියාත්මක කලේ මොකද්ද සාස්තුව? ලැබුණේ මොකද්ද? කඳ සහ මල්පල්. කඳ සමාධිය කියලා හිතාගන්න මල්පල් ප්‍රඥාව කියලා හිතාගන්න. සාත්වය සීලය කියලා හිතාගන්න. දැන් අපිට මොකද්ද කරන්නේ? සමාධි සමාධි වරන්න භාවනා දෙන්නේ නේද යන්නේ? ඉතින් අපි ඉල්ලපුවම මොනවද දෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට කියා තියෙන කරෙන්ද? ඇයි සමාධි ඉල්ලනවා? කර්මස්ථාන වාක්‍යය ඉගෙන. මේ මොනවද දෙන්නේ? වාක්‍යය දීලා පුළුවන්ද කරන්නේ? ඉතින් මේ ධර්මයේ තුලින් සමාජිමත් මේ වාක්‍ය මත වෙන්න ඕනේ. ඒ ධර්මයේ කැටි වෙලා සාරාංශය එන්න ඕනේ. සාරාංශය ගන්නේ මොකටද? දැන් මෙච්චර වෙලා අහගත්ත ධර්මයේ සාරාංශය ගත්තාම විග්‍රහ වෙනවා. අනමත වෙන එක. ඉතින් ඉතින් අපි ගන්නවා ඒක. අපි අනාථයටපත් කරන එකක් දකිනවා. නාථත්වයෙන් පෙනී සිටින අනාථයටපත් කරන්නා වූ හැම රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටාබකාමී, ධර්මකාමී. හයම ගත්තොත් හයවෙනි එක හැදෙනවා පහ ගන්නකොට. පහ අයින් කරනවා හයවෙනි එකේ තියෙන හිතේ ඒවාම එකතු වෙච්ච පැටලිලා තියෙන අභ්‍යන්තරයේ තියෙන්නේ හයවෙනි මනෝ ධර්මකාමී කියන්නේ මනස සම්බන්ධික ඇරලා යනවා පහ හැරෙනවා. පංචකාමී අහක් වෙනකොට. පංචකාමී කියන්නේ යථාර්ථය දකන අන්න මාර්ගය. එහෙනම් ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති කාමයේ ගන්න. රූපකාම අනාපයි. දැන් අනාපය කියන්නේ දකින්න කාමයේ අල්ලන්න කියනවා. පෙන්ලා ඉන්නේ සුන්දර ලෝකයක් මවා දෙන සුන්දර වස්තුවක් වාගේ. හැබැයි අනාතය. සද්දකාම අනාතයි. ගන්ධකාම අනාතයි. රසකාම අනාතයි. පොට්ටබ්බකාම අනාතයි. අනේ ධර්මකාම කියනවා ධර්මකාම අනාතයි. ආම් භාවනාවක් ආවා. දැන් කවුරුත් දුර කර්මස්ථානයක් නෙමෙයි යෝග. මෙච්චර කිව්වගේ සාරාංශය. අනේ කර්මස්ථානය. දැන් මේ කිව්ව එක මතක් වෙන්න පටන් ගන්නවා. ඔක බලන්න බලන්න. රූපකාම අනාතයි සද්දකාම අනාතයි ගන්ධකාම අනාතයි රසකාම අනාතයි පොට්ටබ්බකාම අනාතයි ධර්මකාම අනාතයි අනාතත්වයේ සිහි කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? කාමයන් පිළිබඳ සාරායි කියන හැඟීමක් තියෙන අසාරත්වයෙන් අනාත්තා කියලා අසාරත්වය දකිනවා. අසාරත්වය දැක ගාම මග වැරෙනවා. අසාරත්වය දැක්කට පස්සේ කාමයේ පස්සේ අන්තිවිච බලාපොරොත්තු ඉවරයි. අන්න භාවනාව. අන්න සීලය වඩන කර්මස්ථාන. කර්මස්ථානිය වැඩින්නේ සීලේ සිහි කිරීම. සීලේ ආවර්ජනය. සිසිලගෙන දෙන්නේ එතනයි. සීල කිලි ගැටෙන තාක්කල් අපි දැවෙනවා. සිසිලක් නෑ. එහෙනම් සිසිලක් ලබා ගන්න නම් ඒකට අවශ්‍ය දේ කරන්න ඕනේ. එහෙනම් සිසිලක් ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට කියනවා සීල වැඩපිළිවෙල. සීල නේවන සිසිල් වෙන වැඩපිළිවෙල. ඒ වැටේච්ච ධර්මයට එකක් අහුවෙනකොටම ඒ අනුසාරයෙන් අනිකවා දකින්නවා. රූපකාම ගැන දැනගන්නකොටම ශබ්දකාමක් දකින්නවා, ගන්ධකාමක් දකින්නවා, එකක් තමයි අනිකවා දකින්නවා. එකින් එකට අනුපීඩවයක් එනවා. පටන් ගන්නෙ ඔහොම තමයි. රූපකාමයෙන් පටන් ගන්නවා. රූපකාමයෙන් නිසා බැඳලා පස්සේ ශබ්දය අහන්න ඕන ටිකක්. ගියා ශබ්දකාමයේ අහන්න. ලං වුණා ගන්ධකාමයට. ක්‍රියාවට පස්ස රසකාමයට. වින්දනය කළා පොට්ටබ්බකාමයේ. තැන්පත් කරගත්ත ධර්මකාම. ඔය ඔක්කොම අනු අනුපූර්වයි. අනුපූර්ව සිද්ධ වෙනවා. නමුත් ඔය කොයි කාමයක් හරි යන යථා කාමයන්ගේ යථාර්ථය දැකනනම් අසාරයි කියලා. කාමයන්ගේ යථාර්ථය අසාරයි. වෙන සාරයි කියලා එකක් ඉන්නේ නැහැ. තාරා කියන්නේ අවිද්‍යාව නිගමනය. කාමයන්ගේ යථාර්ථය බලොත් විද්‍යා මාර්ගයෙන් බලන්නේ. විද්‍යා මාර්ගයෙන් විද්‍යා ප්‍රතිඵලයක් එනවා මිසක් අවිද්‍යා ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒක ධර්ම නියමයි. බීජ නියමයි. ඔකම උත්තර දෙනවා. ඔය දැන් අපි රූපකාම අනාතයි. ශබ්දකාම අනාතයි. එහෙම ගත්තා කියමුකෝ. පහට බෙදලා ගත්තා විග්‍රහ කරලා ඉතින්ලා. දැන් මෙහෙම අරගත්තට පස්සේ දැන් ලස්සන එකක් පේනවා. පේනකොටම ආම් ඔය මතුනේ රූපකාමය. අන්න දැකයි තිබ්බේ. ඉතින් මම මේ අනාතේ කොහොමද අරන් තිබුණේ මෙච්චර කල්? හරි වටිනා දෙයක් කියලා. ඒක යථාර්ථය මොකද්ද? අනාතීර දාන හැම ඕකයි. දුකට ගෙනියන හැම. ඔය මේ පැටලුව තමයි දුකට වැටෙන්නේ. එහෙනම් මේක මර උගුලක් මිසක්. මේක සුන්දර වස්තුවක් නෙමෙයි. මේ ලස්සන කියන එක. අදහස ඒ විලෙව ක්‍රියාත්මක කරලා හිටන් ඒ බලන්නේ බලාපොරොත්තුවක් තිබුණා සංවර වෙනවා. අහක් වෙලා යනවා. ඊට බලන්න බලාපොරොත්තු නැති වෙලා යනවා. එකක් නැති වුණාට පස්සේ ආයෙ නැති කරන් දෙයක් නැහැ. ප්‍රඥාව වැඩිලා තමයි ඒක හිම දැක්කේ. නිරන්තරයෙන්ම හැරි හැරි ගහිලා එනවා. ඊට පස්සේ යාර තේරෙන්න පටන් ගන්නවා. ලස්සන පස්සේ යන්නේ ඒක ලස්සන සඳහා මෙහෙය වෙන එක මොන අවිද්‍යාව වැඩ පිළිලද? මොන හරයක් නැති වැඩ පිළිලද? එයාටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එයාට පේනවා. පේනින්න එක ඇති කරේ නැහැ. මේ පෙරක් අය කෑ ගහනවා ඇඳුම් ඇඳගෙන ඉන්නකොට මේක ඇඳගෙන ඉන්න එපා කියන්නේ අර කැඳගෙන ඉන්න එපා කියන්නේ කොට රැඳගෙන ඉන්න එපා කියන්නේ කෑ ගහනවා. කොට රැඳගෙන ආවතක හිළු වෙනවා ආවතක අන්තිමට වල්ලුවා. යථාර්ථයේ. එයාට ප්‍රශ්නයක් ඇත්තේ මොනේ? බුදුමාග කියන්නේ බාහිර ලෝකේ සංවර කරන එකක් නෙමෙයි අභ්‍යන්තර මානසිකත්වයේ හැදගහන එකක්. හැබැයි අන්නේ මාර්ගය නැති නිසා තිබිච්ච ප්‍රශ්නේ තමයි කොච්චර හරි වල්ලා වල්ලා ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් අර එහෙම කොටට ඇඳගෙන આવත් එහෙම ඔක වල්ලා වරපේ ඉවරයි. මොකද වැල්ලා තිබුණේ. ඊට පස්සේ කියලා ගහනවා අර කැලගෙන හිටින්න තමයි අපේ හාමුදුරු යන්න ගියේ. ආලු විදිහට ආපු හින්දා තමයි නරකු හින්දා තමයි අපේ හාමුදුරු යන්න ගියේ. ඉතින් මේ පැත්ත බලාගෙන ඉන්න දෙන්න එපා ගෑනුන්ට. එහෙම කියනවා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒක මොකද? නියම මාර්ගයේ ලෝකේ විද්‍යාමාන නැති නිසා. බුදුරන් වහන්සේ වැඩින්න කාලේ එක පැත්තක ඌර මරනවා සින්දසු කර අනිත් පැත්තේ නිකන්ට ගෑ ගහනවා අල්ලපු වැඩි. ඔය වැඩි දෙපැත්තේ දෙගොල්ලෝ. මොකද උනේ? කාට ප්‍රශ්නයක් වුණා? දැන් මස් කඩයක් ළඟ දාගෙන හිටියත් එහෙම භාවනා මධ්‍යස්ථානයක් අද මොකක් කියයි? ගැළපෙන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ මොන අපරාධයක්ද එක්ක එකක් අයින් කරපල්ලා. හැබැයි චුන්දසෝ කරේ ඌරුකොටු අයින් කරලා දුර යනවා අපි වේලවල ආරාමයේ නිකන්ට වෙ පෙන්නවා අනිත් පැත්තේ. දැන් උන්ගෙට මික්කුවා. අපේ මොකද? බාහිර ලෝකයේ සුන්දරත්වයන් නැති කරන්න බෑ. අපේ මානසිකයේ තියෙන මුලාව නිති කරගන්න ලැබු දන්නහ දේශනා කළා. ලෝකේ සුන්දරත්වය නැති කරන්න උත්සාහ කරන්න එපා ඒක වෙන්නේ නැති වැඩ. ඒ අවිද්‍යාව ලෝකේ හැදී. අවිද්‍යාව ලෝකේ ඉන්න අයතරදී මඩේ පිවිච්ච හැදුණු නිරුම මඩ ගෑවෙන්නේ නැතුව මඩ තැවෙන්නේ නැතුව ජලය තැවෙන්නේ නැතුව උඩට ඇවිත් හිටනවා වාගේ. මේ ක්‍රමයට ඉන්න කියලා බේනවා. එහෙනම් හරි මාර්ගය.